අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහත් වූ අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාළා වූ පරම පවිත්‍ර සීල සද්ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිපාණන්ව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසියයන් විවර කරමින් වහරක ගෝණගල් දෙනිය අරිය චින්තා සමාධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේ රත්නාලංකාර ස්වාමීන් වහන්සේ විසින් පවත්තන්ට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සංයුක්ත පැටියට අඩංගිය. අප ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා ඇතුළත් කොට මා විසින් සම්පාදනය කරන ලද නිවන් වඩන සිසුත ධම් සංයුක්ත පැටිකලේ 19 වන තැටියයි මේ. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරෙන් එකොඩ වීමට සිරු දෙනාම අධිකම් කරගනිත්වා. තම තමන්ට ඇති ධර්මයේ නොවැටෙන තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැටීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසුරාදා දිනවලදී උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාසේ පොය හා පසළොස්වක පොය දිනවලදී පවත්වන සීල ව්‍යාපාරයන් වලදීද පුළුවන් ගමන් මාර්ගය. නෙට්ටපුවේ සිට මාර්ගාංක 348 රුවන්වැල්ල යන බසයකින් පැමිණ ගුණගල්දෙනිය හන්දියෙන් බැස බස්නාගොඩ පාරේ යාර 200ක් පමණ පැමිණෙන්නට අරිය චින්තාශ්‍රමයේ හමු වේ. තම වාහනවලින් එන අය නිට්ටඹුවේ සිට පැමිණ ඌරාපොළ හන්දියෙන් වමට හැරි එතන සිට සතක්ම 9ක් පමණ පැමිණෙන්නට ගුණගල්දෙනිය හන්දිය හමු වේ. දැන් අපි මෙම සංයුක්ත තැටියේ ඇති ධර්ම සාකච්ඡාවට සවන් දෙමු.